අවසන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පරමත්ථ දේශනාව නමින් විද්‍යමාන වන අභිධර්මය පිළිබඳවයි අපි මේ ඉගෙන ගමින් පවතින්නේ. ඉතින් ඒ අනුව පසුගිය දිනේදී අපි සාකච්ඡා කළේ පරමාර්ථ ධර්මයන්ගේ චිත්ත පරමාර්ථයට අදාළ වන කාමාවචර සිත් 54 තුල विद्यमान වූ අහේතුක සිත් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඊට අනුරූපව කාමවචර සිත් 54න් අකුසල් සිත් 12ක් අහේතුක සිත් 18ක් සහ සෝභන සිත් 24ක් කියන එක සිහිපත් කළා. එයින් අහේතුක සිත් 18න් අහේතුක සිත් 15ක් අපි සාකච්ඡා කරලා අවසానයි. අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අහේතුක සිත් 18 අපේ කොට්ටාස වශයෙන් තුනකට විග්‍රහ කළා. ඒ තමයි අකුසල් විපාක හැටියට අකුසල විපාක සිත් 7ක් ඒ වගේම අහේතුක කුසල විපාක සිත් 8ක් සහ අහේතුක ක්‍රියා සිත් 3ක් වශයෙන්. එහිදී අකුසල විපාක සිත් 7යි අහේතුක කුසල විපාක සිත් 8යි කියන සිත් 15 පිළිබඳව අපේ සිහිපත් කළා. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ අහේතුක ක්‍රියාසිත පිළිබඳව සිහිපත් කරන්න. එතනදී දැන් අහේතුක ක්‍රියාසිත තුනක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සිත සහ සෝමනස්ස සහගත හසිතු පාදය කියන මේ සිත් තුන තමයි ක්‍රියාසිත තුනක් වශයෙන් දේශනා කරන්නේ. ඊට මේ සිත්වලට නම් තබා තිබෙන්නේ සිතෙන් සිදුවන ක්‍රියාවට අනුරූපීවමයි. දැන් අහේතුක සිත්වල දැන් අපේ දිපංච විඥානයේ හැටියට සිත් 10ක් පිළිබඳව ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ දැන් අකුසල් විපාක සිත් 7 තුල පංච විඥානයේ වශයෙන් විඥාන සිත් පහක් තිබුණා. චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන්. ඒ වගේම කුසල විපාක සිත් 8 තුලත් ඒ වගේම විඥාන වශයෙන් සඳහන් වෙච්ච සිත් පහක් තිබුණා. ඒතර මේ සිත් නම් කරලා තියෙන්නේ සිතේ කෘත්‍ය අනුව නෙවෙයි සිත් උපදින ස්ථානයන්ට අනුරූපීව. දැන් චක්කු සෝත ආදී වශයෙන් සිත් උපදින ස්ථානවලට අප කියනවා ద్వාර කියලා. ඉතුරේ ద్వාරික වශයෙන් උපදින සිත්වලට මේවට අපි නමක් කියන ద్వාරික සිත් කියලා. ඉතුරේ ඒ නාමයෙන් දැන් චක්කුද්්වාරය ආශ්‍රය කරගෙන උපදින සිතට අපි නාමයක් භාවිත කළා චක්කු විඥාන සිත කියලා. එවැගේම සෝතද්්වාරය ආශ්‍රයෙන් උපදින සිතට අපි නමක් භාවිත කරා සෝත විඥාන සිත කියලා. ඒතර ඒ අනුසාරයෙන් තමයි මේ චක්කෝ සෝත ගහන ජීවා කාය කියන මේ සිත් හටගත්තේ. නමුත් කෘත්‍ය වශයෙන් එහි වෙනසක් තියෙනවා. දැන් ద్వාරික වශයෙන් ඒ චක්කුද්්වාරය ආශ්‍රය කරගෙන උපදින සිතට අපි චක්කු විඥානය කියන නාමය භාවිත කළාට කෘත්‍ය වශයෙන් සඳහන් කරනවා නම් මේ සිතේ කෘත්‍ය තමයි දස්සන කෘත්‍ය. දස්සන කෘත්‍ය කියලා කියන්නේ දැකීමේ කෘත්‍ය සිදු කරන සිත තමයි චක්කු විඥාන සිත. ඒතර එතනදී සිත් වලට නම් තබා තිබෙන්නේ කෘත්‍ය අනුව නෙවෙයි ద్వාරවලට අනුරූපීවමයි. ඒ නිසා චක්කු විඥාන ආදී වශයෙන් සඳහන් වෙන්නේ. නමුත් මේ ක්‍රියාසිටවලදී මේවට නාමයන් භාවිත කරන්නේ දැන් පංචද්වාරා වජ්ජන, මනෝද්වාරා වජ්ජන, හසිතුප්පාද වශයෙන් මේ නාමයන් භාවිත කරන්නේ ඒ සිත් උපදින ద్వාර ආශ්‍රය කරගෙන නෙවෙයි. සිතෙන් සිදුවන කෘත්‍ය ආශ්‍රය කරගෙන තමයි මේවට නාමයන් භාවිත කරන්නේ. දැන් මුලින්ම සඳහන් වෙන්නේ උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන සිත. එතකොට දැන් පංචද්වාරා වජ්ජන කියනකොට දැන් ඒක දැන් උපේක්ඛා සහගත කියනකොට අපිට උපේක්ෂාව පිළිබඳව සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සිතක් උපේක්ෂා සහගත වෙන්නේ කවර හේතුන් නිසාද කියන එක මේ හැම කෙනෙක්ම දන්නවා. ඇත්තට දැන් මෙතනදී පංචද්වාරා වජ්ජන කියන නාමයේ අර්ථයෙන්ම තියෙනවානේ පංචද්වාරයට අරමුණු වන ආරම්මණයන් නැවතත් ආවර්ජනා කරන හේයින් තමයි මේකට අපි පංචද්වාරා වජ්ජන කියන නාමය භාවිත කරන්නේ. ඒතර පංචද්වාරය කියනකොට දැන් මෙතන ద్వාර පහක් පිළිබඳව සිහිපත් වෙනවා. ඒ දේවල් තමයි චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහාද්්වාර, කායද්්වාර කියලා අපි භාවිත කරන්නේ. ඒතර මේ පංච ద్వාරයන්ට යම්කිසි ආරම්මණයක් පැමුණුනහම මුලින්ම ඒ ආරම්මණය කල්පනා කරන නැත්නම් අරමුණු කරන ඒ දිශාවට සිත් පරම්පරාව යොමු කරන පළවෙනි සිත තමයි මේ පංචද්වාරා වජ්ජන වශයෙන් සඳහන් වන සිත. එතකොට දැන් පංචද්වාරා වජ්ජනය පහළ වෙන්නේ කොතනකදීද? ඒ වගේම සැබෑවින්ම මේ පංචද්වාරික වශයෙන් පහළවන මේ පංචද්වාරා වජ්ජන සිතේ සැබෑ ස්වභාවය කවරාකාරද කියලා තත්වාකාරයෙන්ම අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ චිත්ත වීතීන් ඉගෙන ගන්නකොට. ඒතර චිත්ත වීති ඉගෙන ගන්න තව පාඩම් කීපයක් ඉදිරියට තියෙනවා. ඒතර මෙහිදී කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් මේක නාමික වශයෙන් සිහිපත් කරගත්තොත් ඒ ටික ප්‍රමාණවත් වෙනවා. ඒතර දැන් අපි උදාහරණයකින් සිහිපත් කළොත් දැන් චිත්ත වීතියක් පහළ වෙනකොට ඒ චිත්ත වීතියක් දැන් චිත්ත වීතීන් තුලත් ආකාර බෙහෙදයක් තියෙනවා. දැන් ආකාර හයක් තියෙනානේ. දැන් ඒ ආකාර හයෙන් අතිමහන්තාරම්මන මහන්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා මේ පංචද්වාරික වශයෙන් පහළ වෙන චිත්ත වීතිය කොටස් හතරකට බෙදෙනවා. ඒ වගේ මනෝද්වාරික වශයෙන් පහළවන චිත්ත වීතීන් විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියලා කොටස් දෙකක් සඳහන් වෙනවා. එතකොට චිත්ත වීතියෙන් සියල්ලම ආකාර 6කින් යුක්ත වෙනවා. එහිදී අපි හිතමු මහාන්තරම්මන චිත්ත වීතියක් පහළ වෙනවා නම් ඒ මහාන්තරම්මන චිත්ත වීතියට චිත්තක්ෂණ 17ක් ඇතුළත් වෙනවා. දැන් හිතන චක්කුද්්වාරයෙන් ආරම්මණයක් ගෙන එහිදී චක්කු විඥාන සිතක් පහළ වෙනකොට අන්න එහිදී ගමන් කරන චිත්ත වීතිය මූලික වශයෙන්ම අතීත භවාංග භවාංග චලන අන්න ඊළඟට තමයි පංචද්වාරා වජ්ජන කියන සිත පහළ වෙන්නේ. ඊතර මේ පංචද්වාරා වජ්ජන සිතෙන් කරන කෘත්‍ය තමයි දැන් අපි කියවනේ ద్వාර පහක් තියෙනවා කියලා. ඊතර දැන් ద్వාර පහක් තියෙනකොට දැන් සිතකින් යම් වෙලාවක ආරම්මණයක් අරගෙන සිතක් උපදිනකොට ආරම්මන දෙක තුනක් එකවර අරගෙන සිතක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් චක්කුද්්වාරයෙන්, සෝතද්්වාරයෙන්, ගහනද්්වාරයෙන් කියන මේ ద్వාර පහෙන්ම අරමුණු වෙනවනේ. එතකොට නමුත් එක වෙට සිත අරමුණු කරන්නේ එක ద్వාරයකින් පැමිණෙන ආරම්මණයක් පමණයි. මොකද සිත දැන් අපි අහලා තියෙනවා සිතෙන් එක් වරකට ගන්න එක ආරම්මණයක් පමණයි. ඒතකොට ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊළඟ ආරම්මණය අරගන්නේ. එතකොට ඒ අනුසාරයෙන් දැන් කිනම් ద్వාරයකින්ද ආරම්මණයක් පැමිණියේ කියන එක පිළිබඳව අන්න ආවර්ජනා කරමින් ඒ දිසාවට සිත් પરම්පරාව යොමු කරන්නේ මේ පංචද්වාරා වජ්ජනය කියන සිතෙන්. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදයේ රූපාරම්මණයක් ගැටෙනවා. එහෙම නැත්නම් සෝත ප්‍රසාදයේ සද්දාරම්මණයක් ගැටෙනවා. ඒතර මේ වෙලාවේ මෙහෙම ආරම්මණය ගැටෙනකොට මුලින්ම මේ ආරම්මණය ගැටෙන්නේ භවාංග සන්තති. ඒතර භවාංග සන්තතිය කියනකොට අපි භවාංග චිත්තය පිළිබඳවත් දැනගෙන ඉන්නට ඕන. ඒතර අවබෝධ කරන්න තරමක් දුෂ්කරයි මේ භවාංග චිත්තේ ස්වභාවය. දැන් භවාංග සිත කියලා කියන්නේ අපි මේකට තවත් නාමයක් භාවිත කරන සත්වයාගේ ප්‍රකෘති සිත කියලා කියන්නේ මේ භවාංග චිත්තයට. ඒතර භවාංග චිත්තය කියන්නේ දැන් Taman పూర్ව භවයේ මරණාසන්න මොහොතේදී යම්කිසි කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ආශ්‍රය කරගෙන තමයි ඒ අවසාන චුති චිත්තය එළඹෙන්නේ. මිතුරේ මරණාසන්න මොහොතේදී පැමිණෙන ආරම්මණය අරමුණු කරගෙනයි මරණාසන්න චිත්ත වීතිය හටගන්නේ. ඒතරේ මරණාසන්න චිත්ත වීතියෙන් එල්බ ගත්තනම් යම්කිසි ආරම්මණයක්. ඒක කුසල ආරම්මණයක් වෙන්නත් පුළුවන්, අකුසල ආරම්මණයක් වෙන්නත් පුළුවන්. එතන දැන් අපි සියලු දෙනාගේ పూర్ව භවයේ මරණාසන්න මොහොතේදී මරණාසන්න චිත්ත වීතියට අරමුණු උනේ කුසල කර්මයක්. නේ ඒ කුසල කර්මයක් අරමුණු වුණා. ඒතර ඒ කුසල ඒ කුසලය වෙන්න පුළුවන් දැන් ඔයත් අහලා තියෙනවා කර්මය ගැන කියනකොට අර ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා ආකාර හතරක්. ඒකෙන් දැන් ගරුක කර්ම හැටියට අපි සලකන්නේ බලවත් කර්මවලට. ඒක කුසල කර්ම වෙන්නත් පුළුවන් අකුසල කර්ම වෙන්නත් පුළුවන්. ඒතර ඒ ආශ්‍රය කරගෙන ඒ කර්මයක් අරමුණු වුණාම ඒ කර්මයේ විපාකයක් හැටියට තමයි ඒ මරණාසන්න චිත්ත වීති අවසාන සිත කියන්නේ නිරුද්ධ වෙනකොටම ඊළඟට පහළ වෙනවා ප්‍රතිසන්දි සිත. කියන්නේ චිත්තක්ෂ ඒ චිත්ත වීති අවසාන සිත නිරුද්ධ වෙනකොටම ඊළඟට හටගන්නේ ප්‍රතිසන්දි සිත. ඒතර ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ పూర్ව භවයේ මරණාසන්න මොහොතේදී ගත්ත කර්මයේ කියන්නේ කුසල හෝ අකුසල කර්මයේ විපාකයක් තමයි ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. ඒතරන්නේ ඒ කුසල හෝ අකුසල කර්මයක් එල්බගෙන තිබුණාම එහි පිහිටාගෙන සිත ඒ ආශ්‍රය කරගෙන ඊට අනුරූපී භවයක ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. අනේ ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේම කර්මයක විපාකයක් හැටියට. ඒ පූර්ව භවයේ අරමුණු උනේ කරපු කුසලයක්. ඒක ඒ භවයේ කරපු කුසලයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට పూర్ව භවයේ කරගත්තු කුසලයක් හටත්තා කර්මයක් හැටියට එළඹිලා අරමුණු වෙන්නත් පුළුවන්. ඒ කෙසේ හෝ කුසලයක විපාකයක් තමයි ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. ඒතර යම් වෙලාවක ප්‍රතිසන්දි සිත පහළ වුණා නම් ඒ ප්‍රතිසන්දි සිත පහළ වීමම තමයි අපි කියන්නේ සත්වයා අලුත් භවයකට පැමිණියා කියලා. අලුතෙන් උපතක් ලැබුවා කියලා කියන්නේ මේ ප්‍රතිසන්දසිතේ පහළ වීමටමයි. එතකොට මේ ප්‍රතිසන්දසිත විපාක සිතක්. එතකොට මේ ප්‍රතිසන්දසිත පහළ වුණාට පස්සේ එතකොට ඒ සිත පහළ වෙන්නේම ප්‍රතිසන්දේ කෘත්‍ය සිදු කරමින්. පැහැදිලි. දැන් අපි සඳහන් කර දැන් කෘත්‍ය සංග්‍රහදී ඒක හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැම සිතකින්ම කරන කෘත්‍යයක් තියෙනවා. දැන් කෘත්‍ය කියනකොට තේරෙනවනේ වැඩක්, ක්‍රියාවක් කියලා. එතකොට දැන් ප්‍රතිසන්දි සිතේ කෘත්‍ය තමයි ප්‍රතිසන්දියක් සිදු කිරීම කියන සත්වයා අලුත් භවයකට පැමුණු වීම තමයි ප්‍රතිසන්දිසිතේ කෘත්‍යය. ඉතින් ප්‍රතිසන්දිසිතෙන් ඒ කෘත්‍ය සිදු කළාට පස්සේ ඊට පස්සේ ඒ කෘත්‍ය අවසන් කරපු සිත ඊළඟට පවතින භවාංග වශයෙන් භවාංගය කියලා කියන්නේ ඒ භවය අතරමක මද මකද ඒ අතරදී ඒ අතර මගදී බිදෙන්නට නොදී භව පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යෑමේ කාර්ය සිදු කරන්නේ මේ භවාංග චිත්තයෙන්. එතකොට අන්න මේ භවාංග සිත තමයි අනිකුත් ආරම්මණයක් නොමැති හැම විටකදීම අපේ සිත තුළ පවතින්නේ. ඒතර මේක ගලාගෙන යන සිත් පරම්පරාව, චිත්ත සම්තතිය. මේකටම තමයි අපි නාමයක් භාවිත කරන්නේ මනෝද්වාරය කියලා කියන්නේ මේ භවාංග චිත්තයටමයි. භවාංග චිත්තයටමයි මනෝද්වාරය කියලා භාවිත කරන්නේ. ඒතර මේ සිත තමයි මේ සියලු සිත් අරමුණු වශයෙන් අරමුණු කරන්නට මූලික වෙන්නේ. එතකොට මේ සිත දැන් අපි වෙනත් ආරම්මණයක් ගන්නෙ නැති හැම විටකදීම පවතින්නේ මේ භවාංග සිත. ඒතර භවාංග සිත කියලා කියන්නේ බොහොම සියුම් සිතක්. ඒතර භවාංග සිතෙන් අරමුණු ගන්න පුළුවන්කමක් නැහැ. භවාංග සිතේ අරමුණ තමයි ප්‍රතිසන්දිය ලබලා දුන්න කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ තමයි භවාංග සිතේ ආරම්මණය බවට පත් වෙන්නේ. ඒතර ඒක අපිට තේරෙන්නේ කවර හේතුවක් නිසාද? ඒකට හේතුව තමයි දැන් අපි ඉපදුනේ යම්කිසි කර්මයක විපාකයක් හැටියට. අනේ කර්මය තමයි භවාංග සිතේ අරුමුණු බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ භවාංග සිත අපි නිදාගෙන ඉන්නකොට පහළ වෙන්නේ භවාංග සිත් පරපුර. කියන්නේ සිහින දකිනකොට නෙවෙයි දැන් ගැඹුරු නින්දෙදී දැන් තද නින්දෙදී පහළ වෙන්නේ භවාංග සිත. එතකොට දැන් මේ භවාංග සිතේ තමයි ආරම්මණයක් මේ ద్వාර වලින් ඕනෑම ద్వාරයකින් යම්කිසි ආරම්මණයක් පැමුණුනහම මුලින්ම ආරම්මණය ගැටෙන්නේ මේ භවාංග සම්තතියේ. අන්න ඒ නිසා තමයි දැන් අතීත භවාංග භවාංග චලන කියලා කියන්නේ. දැන් අතීත භවාංග කියලා කියන්නේ මේ දිගින් දිගට ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිමින් යන භවාංග සිත් පරපුර තමයි අතීත භවාංගයේ හැටියට අපි මේ නම් කරලා තියෙන්නේ. ඒතර මේ පවතිමින් යන භවාංග සිත් පරපුර ద్వාරයකින් ආරම්මණයක් පැමුණුනහම මුලින්ම ආරම්මණය ගැටෙන්නේ මේ භවාංග සම්තතිය. ඒතර භවාංග චලනය වෙනවා. අන්න ඒකට තමයි භවාංග චලන කියලා කියන්නේ. ඊට පස්සේ භවාංග උපච්ඡේද ඊළඟට භවාංගයේ චලනය වෙලා භවාංග සිත බිඳෙනවා. අන්න භවාංග උපච්ඡේද වුණාට පස්සේ තමයි පංචද්වාරා වජ්ජන සිත පහළ වෙන්නේ. මේ පංචද්වාරා වජ්ජන සිතෙන් සොයලා බලනවා කිනම් ద్వාරයකින්ද ආරම්මණයක් භවාංග සන්තතියේ ගැටුනේ කියලා සොයා බලන්නේ මේ පංචද්වාරා වජ්ජන කියන සිතෙන්. උතර දැන් පැහැදිලි නේද? මේ පංචද්වාරා වජ්ජනය කියන්නේ කවරක්ද කියලා. ඒතර භවාංග සිත පිළිබඳව කෘත්‍ය සංග්‍රහයේදී හොඳට ඉගෙන ගන්න පුළුවන් පංචද්වාරා වජ්ජනයත් එතකොට හොඳට පැහැදිලි වේවි. ඒතර සංක්ෂිප්ත විදිහට කෙටියෙන් මේ මොහොතේදී මතක තියාගන්න මුලින්ම ආරම්මණය කෙරෙහි සිත් පරම්පරාව දැන් මෙතනදී මතක තියාගන්න ඕන පංචද්වාර වලින් පැමිණෙන ආරම්මණයන් කෙරෙහි සිත් පරම්පරාව පළමුවෙන්ම යොමු කරවන්නේ පංචද්වාරා වජ්ජන කියන සිතින්. ඒතර පංචද්වාරා වජ්ජන සිතේ කෘත්‍ය තමයි කෙනම් ద్వාරයකින් ආරම්මණයක් පැමුණුනාද කියන එක පිළිබඳව ඒ දිශාවට සිත් පරම්පරාව යොමු කරන එක. අන්න ඒක සංක්ෂිප්ත විදිහට මතක තියාගන්න මේ පංචද්වාරා වජ්ජන සිත කියනකොට ඒ විදිහටම තමයි මේ චක්කු ద్వාරයෙන් සෝත ద్వාරයෙන් ආදී සීලුම ద్వාර වලින් පැමිණෙන ආරම්මණයන්ට මේ සිත් පරම්පරාම යොමු කරන නිසාම තමයි මේකට මේ පංචත් ద్వාරා වජ්ජනය කියන නාමය භාවිත කරන්නේ. ඒක පැහැදිලි නේද? ඊළඟට මනෝද්වාරා වජ්ජනය. දැන් මනෝද්වාරා වජ්ජනය කියනකොට අපිට ආරම්මණයන් ద్వාර වලිනුත් පැමිණෙනවා. ඒ කියන්නේ ద్వාර මගින් ආරම්මණයන් පැමිණෙනවා. ඒ වගේම ద్వාර වලට සම්බන්ධ වෙන්නේ නැතිව කෙලින්ම මනෝද්වාර වලටත් ආරම්මන පැමිණෙනවා. ඒකෙන් මතක තියාගත යුතු ප්‍රධාන කාරණාව තමයි පංච ద్వාරයෙන් ආරම්මණයන් පැමිණෙනකොට හැම වෙලාවකදීම චක්ක විඥානාදී සිත් පහළ වෙන්නේ වර්තමාන ආරම්මණයක් අරමුණු කරගෙනමයි. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිතකින් අපි රූපයක් දැනගන්නවානේ. ඒතර චක්කු විඥානයක් පහළ වෙන්නේ වර්තමාන රූපේ අරමුණු කරගෙන. අතීත රූපයක්වත් අනාගත රූපයක්වත් චක්කු විඥාණයට අරමුණු කරන්න බෑ. පැහැදිලි නේද? කියන්නේ දැන් කිසිම කෙනෙක්ට ඊයේ තිබුණු රූපයක් අරමුණු කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේම හෙට තියෙන රූපයක් අරමුණු කරන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් මේ දැන් පවතින කියන්නේ වර්තමාන මොහොතේ පවතින රූපයක්මයි චක්කු විඥාණයෙන් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පංචද්වාරයෙන්ම අරමුණු කරන්න පුළුවන් වෙන්නේ පච්චුප්පන්න ආරම්මණය විතරයි. කියන්නේ මේ මොහොතේ පවතින ආරම්මණය විතරයි. ඒක ශබ්දය ගැන කියනකොට හොඳටම පැහැදිලි වේවි. දැන් ශබ්දය කියන එක සිහිපත් කළොත් දැන් අරමුණු සෝත ප්‍රසාදයේ ගැටෙන්නේ වර්තමානයේ පවතින ශබ්දාරම්මණය පමණයි. ශබ්දයක් පමණයි. ඒතර අතීත ශබ්දයක්වත් අනාගත ශබ්දයක්වත් පහළ වෙනවද? මේ මොහොතේ ගැටෙනවද අපේ සෝත මේ සෝත ප්‍රසාදය තුල නැහෙනි. කියන්නේ අපිට අතීත ශබ්දයක්වත් අනාගත ශබ්දයක්වත් කනෙන් අහන්න බෑනේ. ඒතර වර්තමානයේ දැන් මම මේ භාවිත කරන වචන ශබ්ද මාත්‍රයෙන් සෝත ප්‍රසාදයේ ගැටෙනවා. ඒතර ඒ ටිකමනේ දැනගන්නේ. කියන්නේ දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න අපි විනාඩි 5කට පෙර කතා කරපු වචන දැන් අහන්න පුළුවන්ද? බැහැ නේද? ඒක ඔක්කොම අතීතය කියන මේ සම්මුතිය තුල අපි අතීතයේ වශයෙන් භාවිත කරන දෙයට අයිති වුණා. කියන හටගෙන නිරුද්ධ වුණා. ඒ නිසා ඒක සෝතප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අනුසාරයෙන් සිහිපත් කරගන්න මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන පංච ద్వාරයටම අරමුණු වෙන්නේ වර්තමානයේ තුල පවතින ආරම්මණය විතරයි. ඒතර පංචද්වාරා වර්ජන සිත පහළ වෙන්නේ වර්තමාන ආරම්මණයක් අරමුණු කරගෙනමයි. ඊළඟ මනෝද්වාරා වර්ජන සිත අපි මනෝද්වාරා වර්ජනය කියන එක මුලින් සිහිපත් කළා. ඒතර මනෝද්වාරා වර්ජනයෙන් කෙරෙන්නේ මනෝද්වාරයට කෙලින්ම පැමිණෙන ආරම්මණයන් කෙරෙහි සිත් පරම්පරාව යොමු කරන එක. ඒතර එදිනෙදා ජීවිතයේ තුල අපිට වැඩියෙන්ම පහළ වෙන්නේ පංචද්වාරික සිද්ද මනෝද්වාරික සිද්ද මනෝද්වාරික සිත් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගමන් කරනකොට හරි වෙනත් කටයුත්තක නියලිලා සිටින විට හරි අපි ඒ ඒ ආරම්මණයන් එක්ක කටයුතු කරනවා. නමුත් ඊට පරිබාහිරින් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මීට පෙර දැකපු දෙයක් හෝ අසපු දෙයක් පිළිබඳව අපි ගොඩක් වෙලාවට හිතන්නේ. ඒතර නොඑක් ආකාරයෙන් නිමිති හැටියට හරගෙන හරි එතකොට දැන් ප්‍රධාන දේ තමයි මනෝද්වාරා වජ්ජණයට කාල බෙහෙදයක් නැහැ. දැන් පංචද්වාරා වජ්ජන සිතට කාල බෙහෙදයක් තිබුණානේ. කියන්නේ පච්චුප්පන්න ආරම්මණය විතරයි. නමුත් මනෝද්වාරා වජ්ජණයට කාල බෙහෙදයක් නැහැ. අතීත කාලිකවත් ඒ වගේම අනාගත කාලෙකවත් මේ පච්චුප්පන්න හැටියට වර්තමානයේ තුල කියන මේ හැම සියලු කාලයටම අයිති ධර්මයන් මනෝද්වාරා වජ්ජණයට ගැටෙනවා. ඉතුරන්නේ ඒ නිසා තමයි අපි වැඩිපුරම ජීවිතයේදී කටයුතු කරන්නේ මේ මනෝද්වාරා වජ්ජන සිත් තමයි බහුල වශයෙන් පහළ වෙන්නේ. එතකොට අන්න මනෝද්වාරා වජ්ජනයේ ස්වභාවය තමයි අර කෙලින්ම මනෝද්වාරයට පැමිණෙන ආරම්මණයන් කෙරෙහි සිත් පරම්පරාව යොමු කරන එක. ඒ කියන්නේ දැන් අපි හිතමු තමන් ඊයේ දැකපු දෙයක් ගැන අද කල්පනා කරනවා. ඒතර සමහර විට අපිට මීට මාස ගානකට කලින් දැකපු දේවලුත් මතකයට එනවා. අවුරුදු ගානකට කලින් දැකපු දේවලුත් මතකයට එනවානේ. ඒතර ඒ එන්නේ වර්තමාන ආරම්මණයක් හැටියටද? නැහැ. ඒ සියල්ලම දැන් අතීතේ නේව අතීතයේ තුල පහළ වෙච්ච දේවල්. ඒතකොට ඒ දේවල් එන්නේ ద్వාරික වශයෙන් නෙවෙයි. يعني මේ පංචද්වාරික වශයෙන් නෙවෙයි ඒ දේවල් පැමිණෙන්නේ. කෙලින්ම මනෝද්වාරයටයි පැමිණෙන්නේ. අන්න ඒ ඔස්සේ సంతාණය චිත් පරම්පරාව යොමු කරන්නේ මේ මනෝද්වාරා වජ්ජන කියන සිතින්. ඒතර මේ සිත්වලට අපි ක්‍රියාසිත කියලා කියන්නේ මේවා තුල කුසල් අකුසල් නැහැ. ක්‍රියාමාත්‍රයක් පමණයි. ඒතර මේ සිතෙන් කරන්නේ සිත් පරපුර ඒ දෙසට යොමු කරන ක්‍රියාව පමණයි. ඒතර මේ දේවල් හිතලා දුක් වෙන එක හරි සතුට වෙන එක හරි ඒ පංචද්වාරා වජ්ජන හෝ මනෝද්වාරා වජ්ජන හෝ සිතේ කෘත්‍යයක් නෙවෙයි. ඒ දේවල් වෙනත් සිත්වල කෘත්‍ය. එක්ක එක්ක චෛතසික ධර්මයක ඒ ආදී වශයෙන් පවතින ධර්මයක කෘත්‍යයක් ඒක. ඒතර පංචද්වාරා වජ්ජනෙන් සහ මනෝද්වාරා වජ්ජන කියන මේ ක්‍රියාසිත් දෙකේ සිද්ධිය කෘත්‍ය තමයි ඒ දෙසට මූලිකවම පළමුවෙන්ම සිත් පරම්පරාව යොමු කිරීම. එපමණයි ඒ සිත්වල කෘත්‍යය. ඒතර ඒ නිසා තමයි මේ දේවල් වලට ක්‍රියාසිත කියන නාමය භාවිත කරලා තියෙන්නේ. ඒතර මනෝද්වාරා වජ්ජනේ පිළිබඳවත් ඉදිරියේදී කෘත්‍ය සංග්‍රහයේදී මනවින් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒතර දැන් සංක්ෂිප්ත විදිහට කෙටියෙන් සිහිපත් කරගන්න මනෝද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ මනෝද්වාරායේ මනෝද්වාරයේට පැමිණෙන ආරම්මණයන් විසෙහි සිත් පරම්පරාව යොමු කරන සිත තමයි මනෝද්වාරා වජ්ජන සිතේ කෘත්‍ය බවට පත් වෙන්නේ. එතකොට ඒක පැහැදිලි පංචද්වාරා වජ්ජනය සහ මනෝද්වාරා වජ්ජනය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා සෝමනස සහගත හසිතුප්පාද සිත කියලා ක්‍රියාසිතක්. ඒතර මූලිකවම අපි සිහිපත් කරගත යුතුයි ක්‍රියාසිත සියල්ල 20ක් තියෙනවා. ඔක්කොම ක්‍රියාසිත 20ක් තියෙනවා. ඒ ක්‍රියාසිත 20ෙන් පෘතජ්ජනයන්ට ඇති වෙන්නේ ක්‍රියාසිත දෙකයි. කියන්නේ පෘතජ්ජනයන්ට රහතන් වහන්සේලාට කියන ආර්ය පෘතජ්ජන බෙහෙදයක් නැතිව සියලු දෙනාටම ඇතිවන සිත් දෙකක් තමයි පංචද්වාරා වජ්ජන සහ මනෝද්වාරා වජ්ජන කියලා කියන්නේ. ඒතර මේ ක්‍රියාසිත 20න් පෘතජ්ජනයන්ට පහළ වෙන්නේ මේ ක්‍රියාසිත දෙක පමණයි. ඉතිරි ක්‍රියාසිත 18ම පහළ වෙන්නේ රහතන් වහන්සේලාට. ඒතර ඒකත් අපි සිහිපත් කරගන්නට ඕන. දැනට මතක තියාගන්න ක්‍රියාසිත 20ක් තියෙනවා. ඒ ක්‍රියාසිත 20න් පෘතජ්ජනයන් ඇතුළු සියලු දෙනාට පහළ වෙන සිත් දෙකයි තියෙන්නේ. ඒ සිත් දෙක තමයි මේ අහේතුක සිත්වල කියවෙන පංචද්වාරා වජ්ජන සහ මනෝද්වාරා වජ්ජන කියන ක්‍රියාසිත දෙක. ඉතිරි ක්‍රියාසිත 18ම පහළ වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. ඒතර දැන් අපි කතා කරන මේ හසිතුප්පාදය සෝමනස්ස සහගත හසිතුප්පාදය කියන ක්‍රියාසිතත් පහළ වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. ඒක පෘතජ්ජනයන්ට පහළ වෙන්නේ නැහැ. ඒතර මේ සිතේ නාමයෙන්ම පැහැදිලි නේද මේ සිතේ කෘත්‍ය මොකද්ද කියලා. කියන්නේ හසිතුප්පාද. කියන හසිත කියලා කියන්නේ අපේ සිනහවට. ඒතර හසිතුප්පාද කියලා කියන්නේ සිනහව උපදවන කියන අර්ථයෙන් තමයි මේ සිතට මේ නාමය භාවිත කරන්නේ. ඒතර මේ සිතෙන් සිදුවන එකම කෘත්‍යය තමයි සිනහා ඉපදවීම. ඒතර ඒකෙන් කියන්නේ නෑ සිනහා උපදවන සිත මේක විතරයි කියලා. ඒතර තවත් සිත් වලින් සිනහා උපදවනවා. ඒතර ඒ කියන්නේ සිනහා උපදවන සිත් සියල්ල කීයක් තියනවද? ඒ කියන්නේ දැන් දැන් අපිට සිනහා උපදවන්නේ මේ හසිතුප්පාද සිතෙන් නෙවෙයි. ඒ පැහැදිලිනේ අපි මේ සිත පහළ වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි කියලා. එතකොට දැන් අනිත් අයට සිනහා උපදවන සිත් වලින් සිනහව පමණක් නෙවෙයි වෙනත් කෘත්‍යයනොත් සිදු කරනවා. කියන්නේ දැන් අපි මීට කලින් ඉගෙන ගත්තනේ ලෝභ මූලික සිත් 8ක් පිළිබඳව. ඒ ලෝභ මූලික සිත් 8ේ තියෙනවා නේද සෝමනස්ස සහගත සිත් 4ක්. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සසංකාරික සිතයි. සෝමනස්ස සහගත ditthිගත විප්පයුත් අසංකාරික සසංකාරික සිතයි. එතකොට අන්න මේ සෝමනස්ස සහගත සිත් හතරිනුත් සිනහ උපද්දවනවා. සිනහ වෙන්න පුළුවන්. හැබැයි සිනහම විතරක් නෙවෙයි වෙනත් ක්‍රියාවනොත් අර සිත් වලින් සිදු කරනවා. ඒ වගේම අපි ඉදිරියට ඉගෙන ගන්න තව සිත් තියෙන මහා කුසල් සිත් 8ක් තියෙනවා. මේ මහා කුසල් සිත් 8ෙත් තියෙනවා සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික සහ ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා සිත් හතරක්. ඒතර ඒ සිත් හතරෙනොත් සිනහා වෙන්න පුළුවන්. ඒතර අනිකුත් කෘත්‍යුනුත් ඒ සිත් වලින් කෙරෙනවා. ඒතර අන්න පෘතජ්ජනයන්ට සිනහා උපදවනවා මේ සිත් අටෙන්ම. ඒ කියන්නේ අර ලෝභ මූලික සිත් හතරෙනොත් ඊළඟට ඉදිරියේදී අපි ඉගෙන ගන්න මහා කුසල් සිත්වල සඳහන් වන සෝමනස්ස සහගත සිත් හතරිනුත් කියන මේ සිත් අටෙන්ම පෘතජ්ජනියව සිනහ වෙනවා. ඒතර ඒ සිත් වලින් සිනහව විතරක් නෙවෙයි අනිකුත් ක්‍රියාවනොත් සිද්ධ කරනවා. දැන් මතකනේ අපි කියව සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුක්ත අසංකාරික ආදී සිත් වලින් කවර ආකාරයක දේවල්ද කරන්න කියලා. ඒතර සිනහ වෙන්නත් පුළුවන් ඒ දේවල් වලින්. නමුත් මෙතන අපි සිහිපත් කරන මේ හසිතුප්පාද සිතෙන් සිදු කරන්නේ සිනහා ඉපදවීම පමණයි. ඒතකොට රහතන් වහන්සේලා සිනහසෙන්නේ මේ කියන හසිතුප්පාද සිතින්. ඒ සිතෙන් විතරක් නෙවෙයි රහතන් වහන්සේලාට පහළ වෙනවා මහා ක්‍රියාසිත කියලා කොට්ටාසයක්. දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්න සෝභන සිත්වල තියෙනවා මහා ක්‍රියාසිත 8ක්. ඒ මහා ක්‍රියාසිත 8 තුල තියෙනවා සෝමනස්ස සහගත සිත් හතරක්. ඒතර රහතන් වහන්සේලා එහි සඳහන් වන ඒ සෝමනස්ස සහගත සිත් හතරෙත් ඒ වගේම මේ අහේතුක සිත්වල තියෙන අහේතුක සිතත් කියන සිත් පහෙන්ම රහතන් වහන්සේලා සිනහසෙනවා. සිනහ උපදවන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර රහතන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේලා සිනාසෙනකොට සිනාසෙන්නේ ලෝභ මූලික සිත් වලින්, මෝහ මූලික සිත් වලින් ආදී අකුසල් සිත් වලින් නෙවෙයි. ඒ වගේම රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා සිනහසෙන්නේ කුසල් සිත් වලිනුත් නෙවෙයි. ක්‍රියා සිත් වලින්. ඒ ක්‍රියා සිත් තමයි අපි මේ කතා කරන හසිතුප්පාද සිත සහ ඊළඟ ඉදිරියේදී අපි සාකච්ඡාවට මඳුන් කරන මහා කුසල් සිත්වල තියෙන ක්‍රියා කියලා කොටාසයක් ඒ එතන තියෙන සෝමනස්ස සහගත සිත් හතරක්. ඒතර රහතන් වහන්සේලාට සිත් කීයකින් සිනහා වෙන්න පුළුවන්ද? සිත් පහකින් පුළුවන්. ඒතර දැන් කතා කරන සිතේ ප්‍රධාන කෘත්‍යය වෙන්නේ සිනහා ඉපදවීම. ඉතින් එතකොට දැන් රහතන් වහන්සේලාදී කෙලෙසුන් දුර කරපු ඒ උතුමන් වහන්සේලා සිනහසෙන්නේ අපි සිනහසන ආකාරයට නෙවෙයි. ඒ කියන්නේ දැන් සිනහාවේ ආකාර හයක් තියෙනවා කියලා උගන්වනවා. සිත, හසිත, විහසිත, උපහසිත, අතිහසිත, අවහසිත කියලා සිනහා උපද්දවන සිනහසෙන ආකාර හයක් තියෙනවා. එතකොට මේ හසිතුප්පාදිසිතෙන් සිත හසිත කියන ආකාර දෙකෙන් විතරයි සිනහ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙලස් දුරු කරපු නැති අය නොඑක ආකාරයන්ගෙන් සිනහ වෙනවානේ. දැන් සමහර අය hina වෙනවා. ඒ අයට hina වෙනකොට මුළු ශරීරයම හෙල වෙනවා. <laughs> අන්තිමේදී ඒගොල්ලෝ hina වෙන්න බැරුව දැන් බඩල්ලාගෙන hina වෙනවා කියලා කියන්නේ. එතකොට අන්නේ සාමාන්‍ය අයගේ සිනහවනේ. ප්‍රතජ්ජනයන්ගේ සිනහව. ඒක ඒක ඒ විදිහට ආර්යෝ hina වෙන්නේ නෑ. තවත් සමහර අය සිනහ වෙනවා උරහිස් නැගෙන තරමට. ඒතර සමහර අය hina වෙනවා hina වෙලා ඉවරනකොට කඳුළුත් වැක්කිරෙනවා. ඒතර අන්න ඒ ආකාර වලින් ආර්යයන් සහ ශෛක්ෂයෝ hina වෙන්නේ නෑ කියලා කියනවා. කියන්නේ රහතන් වහන්සේලායි මගඵල ලැබපු අය ඒ විදියට hina වෙන්නේ නැහැ. ඒතර ඒ අය hina වෙන්නේ කියනා දැන් සිත කියලා කියන්නේ ඒ සිනහාවෙන් තොල් සංගලවත් විවෘත වෙන්නේ නැහැ. ඒකින් අර S දෙකෙන් විතරක් දැන් අපිට කෙනෙක් දිහා බලලා එයා hina වුණේ නැති වුණාට S2 තියෙන දීප්තියෙන් එයාගේ සතුට ප්‍රකාශ කරනවානේ. අන්න ඒ ආකාරයෙන් වෙන සිනහව තමයි මෙතන සිත කියන නාමයෙන් භාවිත කරන්නේ. හසිත කියලා නාමයෙන් භාවිත කරන්නේ ඒ සින්හව තොල් සංගල පමණක් විවෘත වෙනවා. අර හඬක් නැගෙන්නේ නැහැ. අන්න ඒ ආකාර දෙකෙන් පමණයි ශෛක්ෂයෝ සහ රහතන් වහන්සේලා සිනහ පහල කරන්නේ. එතකොට ඒ සිනහව ඇති වෙන්නේ මේ හසිතුප්පාද කියන සිතෙන් සහ අර මහා ක්‍රියාසිත හතරේ සඳහන් වන සෝමනස සහගත සිත් හතරින්. ඉතුරේ තවත් මතක තියාගත යුතු කාරණාවක් තමයි රහතන් වහන්සේලා මේ සිත් පහෙන්ම සිනහ වෙන්න පුළුවන්. ඒකේ තවත් විශේෂ කාරණාවක් තමයි ඉතින් රහතන් වහන්සේලා හැම දෙයකම hina වෙනවද? නැහැ. ඉතින් දැන් සාමාන්‍ය ලෝකේ නම් අපි ආරාන් දැන් ලෝභ මූලික සිතේනුත් hina වෙනවා අපිනේ. එතකොට ලෝභ මූලික සිතෙන් වගේම කුසල් සිත්වලුනුත් සිනහ වෙන්න පුළුවන්. ඒතර දැන් අපිට සිනහවට භාජනය වෙන කාරණාවක් ආර්යයන් වහන්සේලාට සිනහ උපද්දවන්න සමත් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් අපි එක උදාහරණයකින් විමසා ගන්න. දැන් සාමාන්‍ය ලෝකය තුල අපිට කෙනෙක්ගේ විපතකදිත් hina යනවනේ. නේ. දැන් ගොඩක් වෙලාවට දැන් කෙනෙක් ඔන්න පාරේ යනකොට වැටෙනවා. අඹලෙල්ලක් පෑගිලා හරි, කෙසෙල්ලෙල්ලක් පෑගිලා හරි නිකන් වැටෙනවා. ඒකට hina වෙන පිරිස් නැද්ද? සමහර අයට ඒකත් සිනහවට කාරණාවක් වෙනවා. නමුත් රහතන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා එවැනි දෙයට සිනහ පහල කරන්නේ නැහැ. ඒතර ඈත් අහලා ඇති අර මුගලන් මහරහතන් වහන්සේ, අනුරුද්ධ තෙරුන් වහන්සේ ආදී තෙරුන් වහන්සේලා ඔය ගිජිකුළු පව්වෙන් පහලට බහින අවස්ථාවන් වලදී සමහර විට සිනහ පහල කරපු අවස්ථාවක් තියෙනවා. ඒතර විමසනවා මුගලන් තෙරුන් වහන්සේ ඇයි ඔබ වහන්සේ සිනහසුනේ කියලා. ඒතර කිනු ඒක දැන් අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ අහන්න කියලා. ඒතර අන්නේ ඒ වෙලාවේදී කිනු ඇයි පස්සේ ප්‍රශ්නේ විසඳනකොට කියනවා මම මේ ගිජිකුළු පහුවෙන් බහිනකොට දැක්කා කියලා කියනවා ප්‍රේතෙක්. ගොඩාක් දුක් විඳින්න ඇටසැකිල්ලක් පමණක් තියෙන ප්‍රේතයෙක් ගමන් කරන තුර අර ගිජුලි හිනියෝ මේ ඇටසැකිල්ලට කොට කොටා ඔහුගේ පස්සේ නෙලවනවා. ඒතර මෙන්න මේක දැකලා මම ඒ తත්වෙන් මිදුණා. අන්න ඒතර निराமிස ප්‍රීතියක් තියෙන්නේ. අන්න ඒ తත්වෙන් මිදුණා කියන අදහස පහළ වුණා. අන්න ඒ නිසා තමයි සිනහා උනේ කියලා කියන්නේ. ඒකට බලන්න එතන තියෙන්නේ ගැඹුරු අවබෝධයක් ඇතිව. අර निराமிස ප්‍රීතියකින් එතන hina වෙන්න තමන් මේ සාමාන්‍ය ලෝකයාගේ තත්වෙන් මිදුණා කියන අදහස. ඒතර අන්න ඒ ආකාරයෙන්. ඒ නිසා අපිට සිනහාවට බඳුන් වන දේවල් රහතන් වහන්සේලාට සිනහාවට බඳුන් වෙන කාරණා නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිනහා වෙනකොට අහලා තිනන බුදුරජාණන් වහන්සේත් සිනහා පහල කළා කියලා. එතකොට හැබැයි ඒ සිනහසෙන්නේ අපි මේ කතා කරන අහේතුක සිත්වල තියෙන හසිතුප්පාද සිතෙන් නෙවෙයි කියලා ආචාර්ය මතයක් තියෙනවා. ඒතර ඒකට හේතුත් තියෙනවා. ඇත්තට බුදුරජාණන් වහන්සේලා සිනහසෙන්නේ සිත් දෙකකින් පමණයි. ඒ කියන්නේ අර මහා ක්‍රියාසිත 8ක් තියෙනවා. ඒ ක්‍රියාසිත 8 තියෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත සහ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික ක්‍රියාසිත කියලා. උතර බුදුරජාණන් වහන්සේලා සිනහ පහල කරන්නේ මේ ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත දෙකෙන් පමණයි. මොකක්ද හේතුව? හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ගැන කියනකොට අහලා තියනා නේද? අර සබ්බං කාය කම්මං බුද්දස්ස භගවතෝ ඥානානු පරිවත්තති. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ සියලුම කාය කර්මයන් ඥාන යනුවම පවතිනවා. සබ්බං මනෝ කම්මං බුද්දස්ස භගවතෝ ඥානානු පරිවත්තති. බුදුරජාණන් වහන්සේගේ සියලුම මනෝ කර්මයන් ඥාන යනුව පවතිනවා. එනට සබ්බං වචී කම්මං බුද්දස්ස භගවතෝ ඥානානු පරිවත්තති. බුදුරජාණන් වහන්සේගේ සියලුම වාක් කර්මයන් ඥාන යනුවම පවතිනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත සිත් විනා ඥාන විප්පයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි රහතන් වහන්සේලා සිනහා වෙනවා ඥාන විප්පයුක්ත සිත් වලිනුත්. ඒ වගේම මේ කියන අහේතුක සිත්වල තියෙන හසිතුප්පාද සිතිනුත්. නමුත් බුදూరు සිනහසෙන්නේ මහා ක්‍රියාසිත දෙකෙන් පමණයි ඥාන සම්පයුක්ත. අන්න ඒ කාරණාවනුත් අපේ සිහිපත් කර ගන්නට ඕන. උතර සංක්ෂිප්ත විදිහට මතක තියාගන්න මේ හසිතුප්පාද සිත උපදින්නේ රහතන් වහන්සේලාට. ඒ රහතන් වහන්සේලා සිනහා උපද්දවන්නේ මෙන්න මේ සිතින්. දුර අනිකුත් සිත්වලුනුත් සිනහා උපද්දවන්න පුළුවන්. නමුත් මේ සිතේ තියෙන ප්‍රධානම කෘත්‍යය මේ සිතේ කෘත්‍යය තමයි සිනහා උපද්දවීම. ඒකම තමයි ඒ සිතේ කෘත්‍යය. එතකොට තවත් අපි සිහිපත් කරගන්නට ඕන දැන් සිනහා උපද්දවන සිත් කියලා කියනකොට දැන් රහතන් වහන්සේලා වගේම සෝවාන් පුද්ගලියොත් සිනහා වෙනවනේ. සකදාගාමි අයත් සිනහා වෙනවා. අනාගාමී ඵලයටපත් වෙච්ච අයත් සිනහා වෙනවා. ඒතර ඒගොල්ලෝ සිනහ පහල කරන්නේ කවර සිත් වලින්ද? අන්න එතකොට දැන් අපි මේ විදිහට සිහිපත් කරගන්නකොට දැන් පෘතජ්ජනයෝ සිනහ වෙනවා සිත් 8කින්. කියන්නේ ලෝභ මූලික සෝමනස්ස සිත් 4යි මහා කුසල් සිත් 4යි කියන සිත් 8න්ම. සෝවාන් ඵලයට පත්වෙච්ච අය අහලා තියනා නේද? සෝවාන් ඵලයට පත් වෙනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් තුන සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරනවා. ඒතර දිට්ඨියයි විචිකිච්ඡාවයි කියන දෙකම දුර වෙලා තියෙන්නේ. ඒතර සිත්වල තියෙනවා දිට්ඨිගත සම්පයුක්ත සහ දිට්ඨිගත විප්පයුක්ත කියලා සිත් කොටාසයක්. එතකොට අන්න සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට දිට්ඨිගත සම්පයුක්ත සිත් පහළ වෙනවද? නැහැ. එයාට පහළ වෙන්නේ දිට්ඨිගත විප්පයුත්ත සිත් විතරයි. එතකොට අකුසල් සිත්වල තියෙන දික්ටිගත විප්පයුත්ත සිත් දෙක හැරුණාම කියන්නේ දික්ටිගත සම්පයුත්ත සිත් දෙක බැහැර කළාම ඒ ආර්යයන් වහන්සේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා ලෝභ මූලික සිත්වල තියෙන දික්ටිගත විප්පයුත්ත සෝමනස් සහගත සිත් දෙකෙන් සිනහ පහල කරනවා. ඒ වගේම මහා කුසල් සිත් හතරෙන් සිනහ පහල කරනවා. එතකොට සිත් 6කින් සිනහ පහල කරනවා සෝවාන් ආර්ය ශ්‍රාවකයන්. එතකොට සකදාගාමි ආර්යයන් ශ්‍රාවකයත් ඒ විදිහමයි අනාගාමි ආර්ය ශ්‍රාවකයත් මේ සිත් 6න්ම සිනහ පහල කරනවා. එතකොට දැන් Tamanට නුවණින් අවබෝධ කරන්න පුළුවන් පෘතජ්ජනයන් මාර්ගඵල ලැබූ සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ කියන මේ පුද්ගලයින් සිනහ පහල කරන්නේ කවර කවර සිත්වලින්ද කියන එක. දැන් පැහැදිලි නේද? ඒතර ඒ කියන්නේ පෘතජ්ජනයන් සෝමනස්ස සහගත සිත් 8න් සිනහ පහල කරනවා. සෝවාන් ආරි ශ්‍රාවකයා ditthigata vippayutta සිත් දෙක සහ මහා සෝමනස් සහගත කුසල් සිත් හතර කියන සිත් හයෙන් සිනහ පහල කරනවා. එතකොට සකදාගාමි ආර්යයන් වහන්සේත් ඒ සිත් හයෙන්මයි අනාගාමි ආර්යයන් වහන්සේත් ඒ සිත් හයෙන්මයි. රහතන් වහන්සේ සිත් පහල කරනකොට පහල කරන්නේ මහා ක්‍රියාසිත් හත් අටේ තියෙන සෝමනස සහගත සිත් හතරයි අහේතුක සිත්වල තියෙන හසිතුප්පාද සෝමනස් සහගත හසිතුප්පාද කියන සිත් පහෙන් රහතන් වහන්සේ සිනහ පහල කරනවා බුදුරජාණන් වහන්සේ සෙනහ පහල කරන්නේ මහා ක්‍රියාසිටවල තියෙන ඥාන සම්පයුක්ත සිත් දෙකෙන් පමණයි. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි දැන් මේ ඉගෙන ගත්තේ අහේතුක සිත්වල තියෙන ක්‍රියාසිට තුන පිළිබඳවයි අපි මේ සිහිපත් කරේ උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනය උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනය සහ සෝමනස්ස සහගත හසිතුප්පාදය කියන එක. එතකොට මේ සිත් තුනත් සමගින්ම අපි දැන් එතකොට සියලුම අහේතුක සිත් පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. ඒතර අපි අහේතුක සිත් 18ක් ඉගෙන ගත්තා. ඒතර අහේතුක සිත් 18 සිහිපත් කරනකොට ඒ සිත් 18 සරූප විභාග වශයෙන් සිහිපත් කළොත් මේ අහේතුක සිත් 18 සෝමනස සහගත සිත් දෙකක් තියෙනවා. ඒ වගේම දුක්ඛ සහගත සිත් එකක් තියෙනවා, සුඛ සහගත සිත් එකක් තියෙනවා, උපේක්ඛා සහගත සිත් 14ක් තියෙනවා. අන්න ඒ දේවල් සොයලා දැනගන්නට ඕන. මේ අහේතුක සිත් 18 සෝමනස් සහගත සිත් දෙකක් කියවේ කුමන සිත් දෙකද? උපේක්ඛා සහගත සිත් 14ක් කියවේ කවර සිත් 14ද? දුක්ඛ සහගත සිත කවරක්ද? සුඛ සහගත සිත කවරක්ද කියලා අන්නේ ස්වરૂප විභාගයත් දැනගන්නට ඕන. ඉතින් මේ අහේතුක සිත් 18 ඉගෙනගෙන ඒ සිත් 18 මතක තියාගන්න ලේසි ක්‍රමයක් අර අභිධර්මාර්ථ සංග්‍රහයේදී අවසානයේ සංග්‍රහ ගාතාවකින් පෙන්වලා දීලා තියෙනවා. කියන්නේ දැන් මතක ඇති අකුසල් සිත් 12 සංග්‍රහ කරපු ගාතාවක් අපි සිහිපත් කළා නේද? මතකයි නේද? කියන්නේ 12ම මතක තියාගන්න. දැන් එතනදී අපි සිහිපත් කළේ අට්ඨදා ලෝභ මූලානි, දෝෂ මූලානි චද්විදා, මෝහ මූලානි චද්වේති, ද්වාදසා කුසලා සියුම් කියලා. අකුසල් සිත් 12 එතන තියෙනවානේ අට්ඨදා ලෝභ මූලානි. ලෝභ මූල සිත් 8යි. ඊළඟට දෝෂ මූලානි චද්විදා, මෝහ මූලික සිත් 2යි. දේශ මූලික සිත් 2යි. මෝහ මූලානි චද්වේති, මෝහ මූලික සිත් දෙකයි ද්වාදසා කුසලා සියුම් සීල අකුසල් සිත් එතන 12කි කියලා කියනවා. අන්න ඒ විදිහටම අහේතුක සිත් 18ක් මතක තියාගන්න සංග්‍රහ ගාතාවක් පෙන්වලා දීලා තියෙනවා. එතන කියන්නේ සත්තා කුසල පාකානි එතන ඒක පෙන්වා දෙන්නේ. අන්න එතනදී පෙන්වා දෙනවා මේ අකුසල් සිත් 7ක් තියෙනවා. කියන්නේ අකුසල් සිත් 7යි. ඒ වගේම කුසල සිත් 8ක් තියෙනවා. ඊළඟට ක්‍රියාසිත 3ක් තියෙනවා. අන්න ඒ සියල්ලම එකතු වේ සිත් 18ක් කියලා අපි සඳහන් කරනවා. ඒතර මේ 18 මතක තියාගන්න ලේසිම ක්‍රමේ තමයි දැන් මතක ඇති කුසල් සිත් 8ත් අකුසල් සිත් 7ත් දිපංච විඥාන කියලා විඥාන සිත් පහ පහ තිබුණානේ. ඒතර ඒ සිත් පහ ගැන සිහිපත් කරගන්න ලේසියි. එතකොට වෙනස තියෙන්නේ අකුසල් සිත්වල තිබුණා නේද? අර උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගත සම්තීර්ණිය කියලා. කුසල් කියන අහේතුක කුසල සිත්වලක් තියෙනවා. අර දිපංච විඥාන සිත් පහයි උපේක්ඛා සහගත සම්පටිච්ඡනයයි උපේක්ඛා සහගත සම්තීර්ණය කියලා සිත් දෙකක් තිබුණානේ. ඒතර සිත් 8ක් වෙන්නේ සම්තේරණ සිත් දෙකක් වුණා. කියන්නේ සෝමනාස සහගත සම්තේරණයකොත් පැමිණියා. එතකොට කුසල් සිත් අටේ වෙනස තියෙන්නේ සෝමනාස සහගත සම්තේරණයක් තිබුණ එක පමණයි. නැති වුණොත් අර සිත් ප්‍රමාණයමයි තියෙන්නේ. ඒතර වෙනස තියෙන්නේ අකුසල් සිත්වල කාය විඥාණය දුක්ඛ සහගත වෙනවා. කුසල් විපාකවල සුඛ සහගත වෙනවා. අන්න ওই බෙහෙදිය පමණයි තියෙන්නේ. අන්න ඒ අනුසාරයෙන් ඒක අපිට මතක තියාගන්න හරිම පහසුයි. ඊළඟට සිත් ගණන් ගන්නකොට අසංකාරික සසංකාරික කියලා බෙහෙදයක් අපි ඉගෙන ගත්තා. නමුත් අහේතුක සිත්වල අසංකාරික සසංකාරික බෙහෙදයක් පිළිබඳව අභිධර්ම පාළියේ උගන්වන්නේ නැහැ. ඒ නිසා අභිධර්මයේදී මේ අහේතුක සිත් ගණන් ගන්නකොට අහේතුක සිත් සියල්ලම අසංකාරික සිත් ගණයට තමයි අපි සිහිපත් කරගන්නේ. ගණන් ගන්නේ අසංකාරික සිත් 18ක් වශයෙන් තමයි මේ මේ අහේතුක සිත් 18ම. එතකොට දැන් මෙන්න මේ ආකාරයෙන් අපි සිහිපත් කරපු අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන මේ සිත් 30ක් මෙතන තියෙනවා. ඒතර මේ සිත් 30ම පොදුවේ අපි නාමයක් භාවිත කරනවා අසෝභන සිත් කියලා. එතකොට මේ සිත් 30ටම අපි භාවිත කරන්නේ අශෝභන සිත් කියලා. එතකොට අන්න ඒ අශෝභන සිත් කියලා කියන්නේ මේවට සෝභන නාමයෙන් සඳහන් වන කිසිදු චෛසික ධර්මයක් මේ සිත්වල යෙදෙන්නේ නැති නිසා තමයි මේ සිත්වලට අශෝභන සිත් කියලා කියන්නේ. එතකොට සිත් 89න් සෝභන සිත් එතකොට කීයක් තියනවාද? දැන් මෙතන 30ක් තියෙනවානේ. එතකොට සෝබන සිත් ඔක්කොම තියෙනවා 59ක් නේ. ඒතරන් සෝබන සිත් 59ක් තියෙන අසෝබන සිත් 30ක් තියෙනවා. අත ඒ අනුසාරයෙන් මතක තියාගන්න මේ අකුසල් සිත් 12ටයි අහේතුක සිත් 18ටයි පොදුවේ අපි නාමයක් භාවිත කරනවා අසෝබන සිත් කියලා ඉතිරි සිත් වලට නාමයක් භාවිත කරනවා සෝබන සිත් කියලා. ඉතින් ඒ කාරණා ටික මතක තියාගන්න. ඉතින් අද දවසේදී අපිට මීට වඩා මේ කාරණා ගැන සාකච්ඡා කරන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ක්‍රමේ සංක්ෂිප්ත වශයෙන් මේ ආකාරයෙන් සිහිපත් කරගන්න. ඉතින් මේ සිත් පිළිබඳව හොඳින් ධාරණය කරගෙන දේවල් නැවත නැවත සම්මර්ෂණය කරමින් එදිනදා ජීවිතයේදී මේ මේ පහළවන සිත් පිළිබඳව මනවින් හඳුනාගෙන Tamanගේ කෙලෙස් දුරවන ආකාරයට තමන් කටයුතු කරන්නේ සඳහා මේ ධර්ම ඥානය මේ හැම දිනාටම උපනිශ්‍රේ වේවා තම තමා විසින් ප්‍රාර්ථනා කරන බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසත් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.